ගුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලැස්ස ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න අන්න ඉන්නවා මිනිහා <coughs> මේ කෝපේ වෙදලාලාම ඉන්නවද ඈ නෑ කියන්න එපා. මට පේනවා පුළුන් වට්ටියක් වගේ දිලෙන ඉසකේ පුරුත්ත. මේ ඔය ලොකුයි ගුරුවරි දෙන්න යන්ට ඇතුළට. මම මේ පුජ්‍යලයා පිටත් කරලා එන්න. කොහොමද වෙදරාලාමි? කවුද ඇතුළට ගිය දෙන්න? ලෙඩ්ඩුද? මොකෝ මුදලාලි හදිසිය කඩා වැදුනේ මේ මේ රහසොත්තු කාරයෙක් වගේ. මෙන්න මේ ඔළුව එකක් උමට බෙහෙත් ඉල්ලා ගන්නටත් එකයි ආවේ. අනික ඇත්තම කියනවා නම් මම මේ පැලැස්ස පුරාම හොයනවා මගේ කාර් එක අරන් පැනපු හොරා අල්ලගන්න. ඒ කියන්නේ කාර් එක හොරු ගත්තා කියලාද? මට දැන් කාර් දෙකම නැහැ. මේ කාර්යක මගේ පුතා. හා හා ඒ කියන්නේ කාර් දෙකම හොරු ගත්තා කියලාද? නෑ නෑ. එහෙනම් මගේ අර පරණ කාර්යක මම වික්ක ලොකු ගාන. ආදී. ඒකෙන් මට ලොකු ලාභයක් එදා රෑ ඒ කාර්යක විකුණලා ලැබිච්ච ලාභේ මුළු මුදලයි සේරම බැංකුවේ දැම්මා. බැංකුවේ දැම්මේ නෑ ටැක්ස් ගෙවන්න වෙයි කියලා. හා හා මං එදා රෑ යාළුවෝ කීප දෙනෙක් එක්ක ටිකක් විනෝද වෙලා එහෙම ගෙදර ආවේ පාන්දර 5ට. හ්ම්. පරණ කාලක විකනපු සල්ලි සේරම අර අලුත් කාර්යකේ අර අර අර කබිය කියන එක ඇතුලේ තියලා ගෙට ගියා විතරයි මම දන්නේ. වැල්ලේ වෙරිමල ගාතේ නිදාගත්තා. ආ උදේ 7-8 වෙනකොට හීම් බණ්ඩා දොරට ගහලා මිනිස්සු ඇවිල්ලා ඉන්නවා කඩේට කීවමයි මට ඇහැරුනේ. ඊට පැයකට විතර පස්සේ පැලැස්සේ ගෙදර කොයිනි කීවා මගේ අලුත් කාර් එක වෙස්මූණක් දාගත්තු මිනිහේ බොහොම වේගෙන් එළවගෙන මෙන්න මේ පැත්තට ආවයි කියලා. මාද ඒටි වේදමා මෙහෙම දැක්කේ නැද්ද වෙස්පූණක් දාගත්තු හොරෙක් මගේ අලුත් කාර් එක එළවගෙන නෑ නෑ නෑ මං ඔය කාර් දිහා බලයි නැමින්නේ හැක. මට තියෙනවා කරලා ඉවර කරන්න බැරි තරම් මේ මේ ලෙඩුන්ගෙයි බෙහෙත් කළයි වැඩ. හ්ම් අනිත් එක ඉතින් සමාජ සේවය කරන්න ගියාම කාලය යනවා නේද? වෙන්ට හ්ම් ඒ වුණත් නිකමට හරි සැක කරන්න පුළුවන් මිනිහෙකුට ඉන්නේ මේ මමද නෑ <laughs> මං ඒ හරිය පස්සේ කියන්න හ්ම් හැබැයි කවුද ඇතුලේ ඉන්නේ ඒ සැරේ මොකටද එන්න හදන්නේ? <coughs> මේ මොදියන්සේ ඔය පැත්තට නා යන්න එපා. මේ බුරම්පියා පැනලා කකුල් අපාකයි. ආ හරි හරි හරි. දැන් මම මේ බැලුවේ අර එහා පැත්තේ තියෙන බාත් รู ම් එක මේ මේ මේ දොට යන කාමරේ ඇරලාද කියලා. ආ මේ මේ මේ ඒ පැත්තේ බබලත් ලෙඩු දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලෝ කැමති නෑ මේ. හරි හරි හරි. මම ඉන්නම් ඒ දෙන්න එළියට එනකල්. මං කොහොමද මේ මිනිහා එළවා ගන්නෙ? මගේ අර පරණ කැස්ස ආයෙත් එනවා වේද මාමා. ඔය නිකං කරන්නේ නාමෙල් හැංගිලා ඉන්නවද කියලා දැනගන්න. ඔය කයින්නේ බොරුවද? ඕන් එනවා ඕන් එනවා ඒ වෙදමා හ්ම් දැන් කවුද මේ එන ලෙඩුන්ට බේත් හදලා දෙන්නේ එහෙම තනියම කරන්ට බෑනේ සේරම <laughs> ඇයි එහෙම අහන්නේ දැන් මං නිකන් ඇහුවේ දැන් බිසෝ ආයෙත් ඉස්කෝලේ උගන්නන්නට යනවා නේද හ්ම් බේත් හදන්නේ මිශ්‍ර කරන්නේ ලෙඩුන්ට දෙන්නේ මම ඇයි මං එවන්නම් බොහොම හොඳ කෑනු ළමයි. ඒ සේරම කරලා වෙදමාමට උයලා පිහලා කෑමත් හදලා දීලා අර බුරම්පියක් නාවලා මේ මේ කවුද ඒ ගෑනු ළමයා? වෙදමාම දන්නවත් ඇති. කොයි නිමැනික? හ්ම්. කොයිනි කියන්නේ බිසෝට වඩා හොඳයි. නෑ නෑ. බිසෝ දැන් ඉස්කෝලේ ගියාට තාමත් නැවතිලා ඉඳගෙන ප්‍රතිකාර ගන්නවා. මේ ඒකම මගේ වැඩ සේරම කරලා දෙනවා ඒ ළමයා. ඒක හොඳයි. ඒ වුණත් මොකද්ද බිසෝට හැදිච්ච ලෙඩේ? මෙහි නතර වෙලා ඉඳගෙන පොරතිකාර කරනට. ඈ? දැන් නම් මගේ ඉවසීමේ සීමාව අන්තිම හිමි පෙත්තටත් නැගලා ඉන්නේ. ඒ වුණත් ඉතින් ඉවසීමට සීමාවක් නැහැ කියන හින්දා. ආ වෙදම. ආ ආ. ඔව්. බිසෝට හැදිච්චියේ ලෙඩේ හැදුනේ කොහොමද? කාගෙන්වත් වුණාද නැත්තම් මේ මේ අහගන්නවා මුදලාලි. වෛද්‍යවරයා කියන මිනිසයාගෙන් ප්‍රතිකාර ගන්නට එන ලෙඩාගේ ලෙඩේ මොකද්ද? දෙන්න බෙහෙත් මොනවද කියලා අහන්න ඕනේ. ඒ ලෙඩාගේ එක්ක මව්පියෝ. එහෙම නැත්නම් ප්‍රතිකාර දෙන්න ඉන්න අනිත් වෛද්‍යවරු විතරයි. මුදලාලිට කිසිම අයිතියක් නෑ මේ මේ ඔය ඇටි ආර අවසන්ට තරවෙන් දෙපා මම මේ මේ මේවා කිව්වට <laughs> පොයි නෑවද බම් මම මේ නිකමට හරි හරි ඇයි මේ මේ නිකමට හරි ඇහුවේ වෙදමාම දන්නවනේ මගේ අර කොළඹ ඉන්න සිරිමල් පුතා හ්ම් බිසෝට හරීම ආදරෙන් ඉන්නේ කවදා හරි බිසෝ පෙළවාසියට ගන්න බලාපොරොත්තුෙන් බොහොම ආදරෙන් එයා ඉන්නේ. එහෙනම් වෙදමාමට පුළුවන් ලොකුට ටිකක් කරුණු පහද පොඩ්ඩක් ඒ දෙයනම් පොඩ්ඩක් ඒ දෙයනම් එතකොට බේසෝගේ අප්පච්චි අර දිගා මඩුල්ලේ ඉලන්දාරියේ නෑ නකර ගන්න යන්නේක ගැන <laughs> අපේ ආරච්චි මස්සිනාට පිස්සු ඒ කිව්වේ මිනිහා දිගා මඩුල්ලට ගිහින් පරණ යාළු මිනිහෙක් මොකද්ද ඒ නාකි මිනිහාගේ නම මතක නැහැ. අන්න ඒ මිනිස්යාගේ පරණ ගේ පිටිපස්සේ ලොකු දහයිය ගොඩක් තියනවා දැකලා මගුල් කපුවාගෙන් ඇහුවලු කොහොමද මේ තරම් දහයිය ගොඩක් එකතු වුනේ කියලා. ඒතේ මේතේ <laughs> මගුල් කපුව දන්නේ නැද්ද? කපුවා ආරච්චිලට පෙන්වලු වෙල්ලාසේ කුඹුරු යාය. <laughs> ආරච්චි වාසීලා කෑවල් අඩු. සීවරන් දෙයියදී කුඹුරුත් ඇද්ද කියලා කෑවල් අනුව. මේ මොකද්ද ඔය ලනුව කෑවයි කියන්නේ? <laughs> ආරච්චිල රැවතුණා. ඒ 10 ගොඩ එන්ට ඇත්තේ වීබුසල් 10 ගානක් කොටලා හාල් හදලා හින්දායි කියන. ඒ වී එන්ට ඇත්තේ අර ඈතින් පෙන්නපු වෙල්ලස්සේ කුඹුරු යායකින් කියලා හිතාගෙන. කවුද මේ මේ මිනිහා කියලා කිව්වේ නම කිව්වේ නෑනව. <laughs> මගේ පුතාගේ නම ආලා උඩ පැනලා ඉනවා. හ්ම් ඒ ඒ නමට ඉංග්‍රීසියෙන් කියන තේරුම දැකලා. ඉතින් සිරිමල් ඇහිලා උනේ ලෝකගේ නමට. හ්ම් සිරිමල් බොහොම දුරට ඉංග්‍රීසි දන්නවා වුණාට ඔය වගේ අමුතු නමක් ඇහුවම මිනිහා මේ මෙන්න මේ ශබ්ද කෝෂය කියන පොත පෙරලලා බලනවා ඒකේ නියම තේරුම. හරි. මේ මං අහන්නේ මේ මේ ඒ ලොකගේ නම මොකද්ද? මේ මේ ඒ නමට මේ ඇයි ඔය සිරිමල් අහිනා වුනේ කියන එක. අන්න හරි. දැන් මට මතක් වුණා. ඒ මනමාලයාගේ අප්පච්චිගේ නම කෞරාල. කෞරාල. කෞරාල කියන්නේ හොඳ නමක් නේ. ඒක දෙතේ hinaවෙන්ට වටිනවා නෑ නේද? නමුත් වෙදමාමා සිරිමල්ලේ ඉංග්‍රීසි සිංග්‍රීස් කියන පොත පෙරලලා බලලා කීවේ ඒක මේ මේ මේ එළදෙනකුගේ නමක් කියලායි. කවු කියන්නේ එළදෙනට කිව්වා. <coughs> මේ මේ අහනවා මුද්‍යන්සේ. අපි කාගේවත් නමට, ගමට, වංශයට, වර්ගයට එතකොට ඉන්න පලාසට, පරම්පරාවට ගරහන්නේ නැහැ. මිනිසෙකුට ගරහන්නේ පහත් කරලා තකන්නේ නැහැ. අපි කවුරුත් මිනිස්සු. මිනිස්සු කියුවට අපි අතරේ ඉන්නව නොමිනිස්සු කියලා අසමජ්ජාති කොටහකුත්. අන්න උන්නහෙලට වුණත් අපි අපේ සිරිත් විරිත් ಗುಣධර්ම අනුව මිසක්කා <laughs> මගේ අම්මේ වෙදරාලහමිට හොඳටම කේන්ති කියවා <laughs> නෑ නෑ නෑ කේන්ති නෙවෙයි මම මේවා කියන්නේ සමා වෙන්න ඕනේ මම ඒවා කිව්වට මේ මේ ඒවා ඔයගේ පුතාටත් උගල්ලන්න පුළුවන් නම් ඉතින් මෙයා මම මේ කවුරාලගේ විස්තරේ කියන්ට ගියේ ඒ මිනිස්යාගේ පුතේකට බිසෝ බන්දලා දෙන්න අපේ ආරච්චි මස්සිනා රැවටිච්ච හැටි වෙදමා මට කියන්නේ. ආ ඒක මිසක් මං අහන්නේ අර කොහෙද නැති මගුල් කපුවෙකුගේ කීමට රැවටිලා බිසෝ කෙල්ල කවුරාලගේ පුතාට දෙන්න වටිනවද කියලා. හ්ම් ඇයි ඉතින් ඔය පුරස්නේ මගෙන් අහන්නේ? දිසෝ තාමත් මේ වෙද ගෙදරම නැවතිලා ඉඳගෙන පොරතිකාර ගන්නවා කියපු හින්දා. අනිත් කාරණාව අර නාමල් කියන තක්කඩියා මගේ කාර්ය කරන් පැන්න කියලා මිනිස්සු මට කිව්වා. කවුද කිව්වේ? ඈ ඇයි ඒ කියාපු මිනිසුන්ගෙන් අහන්නේ නැතුව මේ මගෙන් අහන්නේ? මටත් යකා නගිනවා මෙව අහනකොට. ඔය අනවශ්‍ය ඒවා ගැන මගේ වටිනා කාලේ නාස්ති කරන්නේ. මට සමා වෙන්න වේද මම මට සමා වෙන්න. අන්න මගේ පුතාව. මං ගිහින් පස්සේ එන්න. හොඳ හොඳ. ඇයි දුව අද පරක් උනේ එන්ට? ලොකු මහත්තයා මට වැඩ ගොඩාක් දුන්නා අම්මා. දුප්පත් ළමයින්ට හොඳට උගන්වන්නට කියලා නාමය ගැන හුඟක් ප්‍රශ්න ඇහුවා. හානේ මොනවද මොනවද ඇහුවේ? ලොකු සර්ට කවුද මිනිහෙක් මහා නරක විදිහේ ලියුම් වගයක් එවලා තියනවලු අම්මා. ලොකු මහත්තයාට විතරක් නෙවෙයි. අප්පච්චිටයි නාමෙල්ටයි. කො නාමෙල්? ආයෙත් ගියාද යන්න? නාමෙල්? නාමෙල්? හේ ලියුම් එවන මිනිහා හැමෝටම ඒව ඇරලා. නාමෙල්ට ආපු ලියුම් අරගෙන අන්න අර කාමරේ ගිහින් දොර වහගත්තා. මුදියන්ස එනකොටම මුදියන්ස මම මෙහාට ආවා. ඇයි ආවේ? ආවා විතරක් ඈ. විද සීයා එක්ක හුඟක් වෙලාවක් කතා කර කර ඉඳලා ගියේ. ඒකම ඉස්කෝලේ නෝනිත් ගියා. පස්සේ ඉන්නම් කියලා. මොනවද මේ සිද්ධ වෙන්නේ අම්මා? මොන දේ වුණත් කලබල නොවී ඉන්න කියලායි වෙදසීයා කියන්නේ. ආ අන්න එනවා නාමල්. මං එළියට යන්න. ගෙදර යන්න එපා අම්මා. නෑ නෑ මගේ දු. මං අර වත්ත දිහාට ගිහින් ඉඳලා එන්නම්කෝ. අරින්ට අරේ හදොර. නාමල්ට ඇතුළට එන්න. මම මේ පැත්තෙන් යන්නම්. ආ. ඇයි දුංග පමාවුනේ? ඒ වුණත් මට මතක් වෙනවා කවියක් බිසෝ. තොප දැකුමෙන් අප පින් කළ බව දැනුනි. එහෙම කිව්වේ කවුද? හ්ම්? සැලලිහිණි සංදේශී සැලලිහිණිය. හරිද? හරියට හරි. හ්ම්. කොහොමද කාලෙකට පස්සේ? ඉස්කෝලේ තොරතුරු එහෙම කොහොමද? අපේ ගුරුපියතුමා හ්ම්? අන්න ගුරුපියතුමා කීවා හැකි ඉක්මනින් ගිහින් මුණ ගැහෙන්න කියලා. ආ? ඇයි? සුභාරංචියක්ද අසුබ කවුද මන්ද මහ නරක ලියුම් වගේක් ඉවලයි කීව? <laughs> ලොකු මාත්‍යට විතරක් නෙවෙයි බිසෝ මේ මටත් එකක් එවලා තියෙනවා. හොඳ සුද්ධ හිංගලේ. අනේ මොනවද ලියලා තියෙන්නේ? කො කො බලන්න. දෙන්න. ආ මේ මේ කලබල නොවි දැන් ගිහින් මූණකට අතපය හොදගෙන මොනවා හරි කාලා බීලා මට ඕනේ නෑ මට ඕනේ නෑ කන්ට. මට ඕනේ ඒ ලියුම බලන්න. කොයින්ද මං සාක්කුව අත ගාලා බලනවා කොයිද ඒ කෙල්ලි කලබල වෙන්න එපා නිකන් ඉඳ ඔය ඔය එහෙමනම් ඒ ලියුම පෙන්නනවද නැත්තම් කිටියාවුදේ පාවිච්චි කරන්න කීලි කහන්නකෝ කොයි ලියුම කවුද ඒක ඉවර තියෙන්නේ ඒක මම ඉරලා මම පටන් ගන්නවා දඬුවම එපා එපා එපා ඒ නිකන් ඉන්නකො අන්න අර ලාච්චිය දැම්මා අර ලාච්චිය යන්නු කෙදෙන්න ඒ ලාච්චිය කියන එක අහන්නකො පොරු නෙවෙයි කෙල්ලේ මං කැමති නැහැ බිසෝ. ඒකේ ලියලා තියෙන දේ ඔයා බලනවට. කෝ ළමයෝයි ලියුම කවුද ඒකේ ලියලා තියෙන්නේ? මේ බිසෝ ඒක නිර්නාමික ලියුමක්. ඒ කියන්නේ අපේ ජන්ම හතුරා කාට හරි කියලා ලියලා එවන්ට ඇති. මේක දෙලියුම අන්න හරි. මේ ගලවලා බලන් ඉන්නවා මිසක් කියවන්න <laughs> ඇයි ඇයි ඇයි ඌල්ලන්නේ මං මම මේක කීතු කීතු කරලා ඉරනවා නේ බිසෝ බිසෝ බිසෝ එපා එපා මං මේ අත්තකුරු ඇඟිලි සලකුණු විශේෂඥ මිස්ටර් පෙරරට දීලා ඕක එව්වේ කවුද කියලා හොයනවා එහෙනම් පුළුසන්ට එපා <laughs> ආ මේ ඇති ඇති අඬන්ට ඉකි ගහන්න නෙවෙයි දැන් තියෙන්නේ බිසෝ <laughs> ඔය ලියුම් මෙවන තක්කඩින්ට හොඳ පාඩමක් මං උගන්වනවා. එපා එපා එපා. ඔය ආයේ පාඩම උගන්වන්නට ගිහින් ආයෙත් අමාරු වෙති. මේ බිසෝ මේ එකාතකට මට hina යනවා මේ ලියුමේ තියෙන භාෂාව ගැන. බිසෝට මතකද අපේ සාහිත්‍ය රස කීයක් තියෙනවද කියන්න? හ්ම්? නවයක්. නවයක් අන්න හරි. නව රසයක් දනවනවා. ඒවයින් අන්තිම නරක පිළිකුල් දනවන රසයට මොකද කියන්නේ මතකද? බීබස්. අන්න හරි. මේ ලියුම ලියාපු නැත්නම් ලියවාපු බෝරුවහන්සේ දන්නේ ඒ පිළිකුල් දනවන බීබත්ය රසය විතරයි. පිළිකුල් භාෂාව විතරයි. ඔයා විශ්වාස කරනවද? මං මං මං ඉස්කෝලේ ගිය කාලේ එහෙම නරක විදිහට හැසුරුනායි කියලා. ආ මෙන්න වැඩ කිසෝ වහාම ඔය ඇඳීම නතර කරගන්න හොඳයි ආන් 200 එනවා ඉන්න ඔයා මට දීපු මේ සාක්කු ලේන්සෙන් ඔය කඳුළු මම පීඩාන්න ඕන ඕන කඳුළු පියලා නවත්තන්න බැරි පාරක් තියෙන්නේ මට ගහලා තියෙන්නේ කඳුළු පිහින්ට එපා දෙහෙනම් හ්ම් මං යනවා එහෙනම් එළියට මොකද කියන්නේ? ඔය ලස්සන ඇස් දෙකෙන් මූණ දිගේ රූරා වැටෙන කඳුළු බින්දු මේ ලෙන්සෙන් පීදාන්නද? එපාද? හ්ම්? පීන්න ඕන නෑ. ආ. අන්න එහෙම ඉන්න එපා. මේ අර ඉදුණු දෙලුම් gediya වගේ රත් පාටට තිබ්බ මූණ එකපාරම ගොඩපර gediyak වගේ මලානික වෙලා. නෙළුම් මල් පිටි දෙකක් වගේ තිබ්බ රතු තොල් දෙක කරත්ත රෝදයකට අහුවෙච්ච කජුරිල්ලක් වගේ චප්ප වෙලා. ඒ කියන්නේ ඔයාට මං කැතට පේනවා කියලාද? ඒ කියන්නේ මං දැන් කැත. <laughs> නෑ කෙල්ලේ. මිනිසුයි කියන මේ අපේ ශරීරය පොඩි දෙයකින් පවා බලාන ඉඳිද්දිම වෙනස් වෙන හැටි මම මේ කියන්ට ගියේ. අර ලියුමි ලියලා තියෙන දේවල් හින්දා ඔයා මාව දාලා යන්නේ නැද්ද? අනේ කොහෙත්ම නෑ බිසෝ. මට ගැහුවා. නින්දා අපහාස කෙරුවා. මගේ රැකියාව මට අහිමි කෙරුවා. තව තව නොයෙකුත් දේ කෙරුවා. එතකොට මං ඔයාව අතහැරලා පැනලායි කියලා හිතාගෙන. මං ගියාද කෙල්ලේ? ඈ? නෑ. ඒ මගේ අතීත සිද්ධි. දැන් මේ මගේ වර්තමානයත් බිඳින්න හතුරු අටවන උගුලක් නේ. මේ ලියුම අතීතයත් වර්තමානයත් දෙකටම අකුල් හෙලලා මාව විනාශ කළොත් මට අනාගතයක් නැති වෙන්නේ. එතකොට නාමල් කියන මේ මිනිස්සය ඉවරයි කියන චේතනාවෙන් පිම්බිච්ච ඔලුවක් ඇති හතුරෙක් තමයි. මෙන්න මේ විදිහේ ලියුමක් එවන් ඇත්තේ ලිසෝ. මේ මෙයා බලන්නේ වාව නැති කරන්න විතරක් නෙවෙයි නාමේ. ඊට පස්සේ මිනිහා මාව අර අනේ මගේ මේ වචන එනවා කටේ මට බෑව කියන්න. බිසු ඔයාව ඒ මිනිස්යාගේ පුතාට බන්දලා දීලා මේ මුවන් පැලස්සේ ඔයාට අයිති වෙන විශාල ධනස්කන්ධයක් ඒ මිනිහාගේ පුතාට දෑවැද්දට ලබාගෙන මේක රාජධානියක් කරගෙන වැජමන්ට නේද ඔය දඟලන්නේ මගේ මලමිනිය තමයි මිනිහට අයිති වෙන්නේ මං ඉන්නේ නෑ මැරෙනවා මිසක් නෑ නෑ නෑ. හීනෙන්වත් හිතන්න එපා බිසෝ. ඒ වගේ අනුවණකමක් කරගන්න. ඔයා බුදුදහම හොඳට ඉගෙන ගත්ත නේද? හ්ම්? ඒ වගේම අනිකුත් ආගම්වල හොඳ හරිය දැනගත්තනේ. ඒ හැම ආගමික නායකයෙක්ම අපට උගන්වාපු නැත්නම් පෙන්වලා දීපු ලොකුම ආදර්ශය මොකද්ද බිසෝ? හ්ම්? ඉවසීම ප්‍රගුණ කිරීම. අන්න හරි අන්න හරි. අපේ සිංහල කවිපදය මට ආයෙත් මතක් වෙනවා. ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය. විදේශීයා කියනවා ඔය ඉවලා තියෙන ලියුම් වලට කලබල නොවි ඉවසගෙන පාඩුවේ වැඩ කරගන්න කියලා. <clears throat> ඕන් කියනවා. විශාල මලු පොල් ගෙඩියක් හොරකම් කරපු මිනිහා කවුද කියලා හොයාගන්න මේ මේ මේ එක ගමරාල කෙනෙක්. එයා හිටපු මිනිස්සුන්ට ලොකු පුදුමාරංචියක් යන්න තියෙනවා කියලා අඬ ගැහැව්වලු. පුදුමාරංචිය මොකද්ද කියලා දැනගන්න මුළු යායෙම හිටිය මිනිස්සු සේරෝම එදා ගමරාලගේ හේනට එකතු වුණාලු. මිනිස්සු සේරම එකතු වෙලා අහන්න පටන් ගත්තලු මොකද්ද ගමයෝ ඒ මහ පුදුම ලොකු මහරජී කියලා. ඒ ගමයට ඒ තරම් විශාල අලු පුහුල් ගෙඩියක් කවදාවත් පුහුල් වලක පළගත්තේ නැති හින්දායි. ඒක හොරු ගත්ත හින්දා ගමයා බොහොම කනගාටුවෙන් ඉඳලා එක පාරටම මොකද්ද කිව්වේ නාමෙල් හ්ම් පුහුල් හොරා කරින් දැනේ කිවලු. හරිද? ආ නහරි. පුහුල් හොරා කරින් දැනේ කිව්වේ නැති වෙච්ච පුහුල රජ දැක්මට ගෙනියන්න තරම් වටිනා මහ දැවැත් එකක්. ඒක මේ මේ නිකම් මේ කිහිලි ගහගෙන යන්න බැරි තරම් විශාල පුහුලක්. අලු පොහොල් ගෙඩෙවල අලු පාට මේ මේ හීම් පියරු කුඩු වගේ පිටි જાතියක් මේ පොහොල් ගෙඩිවල පිටපැත්තේ ඉහිලා තියෙනවා අලු පාට කුඩක් ආදී ඒ පොහොල් ගෙඩියක් පිටින් අත ගෑවම ඒ අලු අල්ලේ ගෑවෙනවා හරිද අලු පොහොල් කියන්නේ ඒ හින්දායි නේ <laughs> මුවන් පැලස්ස අද මුවන් පැලස්සේ රංගපෑම් උලපනේ ගුණසේකර කමල් දේශප්‍රිය රම්‍ය වනිගසේකර රෝහණ සිරිවර්ධන සමග රත්නාලාල්නී ජයකොඩි නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් කලාසූරි මුදල් නායක සෝමරත්නයන් ලියන මුවන් පැලස්ස නන්දා ජයමාන්නගේ නිෂ්පාදනය